පින්වතුනි ජීවිත යාත්‍රාවේ යථාර්ථය පසක් කරගනු රෙසෙන් අදත් බෞද්ධ නාලිකාව සමග ඒකාත්මික වන ඔබ වෙනුවෙන් දායකත්ව ධර්මදේශනාව විකාශනයේටයි අප මේ වටිනා කාල වේලාව වෙන් කරවා ගන්නේ. අද දවසේදී මේ උතුම් ධර්මදේශනාව පවත්වන්නට අප සැම කෙරෙහි මෙත් සිතින් අපගේ මැදිරි පරිශ්‍රයට වැඩමවා වදාළ පූජනීය කෝරළයාගම සරණතිස්ස ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ පළමුවෙන්ම අප සැවොම සාදුනාදනංවා පිළිගනිමු සාදු සාදු සාදු පින්වතුනි අද දවසේදී මේ ධර්මදේශනාමේ පින්කම සහ දායකත්වය ලබා දී කටයුතු කරන්නේ මහනුවර කටුගස්තොට ගල්තුඹේ වත්ත අංක 52 දරණ නිවසේ පදිංචි ජයසේන ගල්තුඹේ වත්ත සොවිරා සහ කොහුවල මල්වත්ත පාර අංක 25න් බී දරණ නිවසේ පදිංචි විශ්වාමික නියෝජ්‍ය විදුහල්පතිනි පී.කේ. පීරිස් සොයුරිය ඇතුළු ඒ පවුලේ සදැහැති පිරිස විසින් මේ මතක් කිරීමත් සමගින් අප සියලු දෙනා ධර්මදේශනාව ශ්‍රවණයට මත්තෙන් තිසරණ සහිත පංචශීලය සමාදන් වෙමු. ඒ සඳහා සාදුනාද නංවා নমස්කාර පාඨය තෙවරක් සජ්ජායනා කරමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්සේ.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 गच्छामि द्वितीयम्पि धम्मं शरणं गच्छामि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 තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි ආනාති පාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි ආනාති පාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානාවේ සික්ඛාපදං සමාදියාමි අදින්නාදානාපේරමණී සික්ඛාපදං සමාදියාමි පාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛා සික්ඛාපදං සමාදියාමි ආමේ සුභාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරය මජ්ජපමා දට්ඨ අත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුවාමීරිය මච්චපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සරණේන සද්ධින් පංච සීලං ධම්මං සාදුකං සුරක්කිතං කତ୍වා අපමාදීන සම්පාදී තබ්බං ආමමන්ති සතු සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්සේ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 බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව ලෞතර බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ උතුම් ශ්‍රී සද්ධර්මයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවයේ පෙරදරි කරගෙන ධර්ම ශ්‍රවණය කරන්නත් ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි ඊටාම ධර්මානුකූල වූ මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වූ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලෝ ආයති භවයකින් සැනසීමේ පරම පවිත්‍ර චේතනාව මුදුන්පත් කරගෙනයි සද්ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ ආකාරයට ධර්ම ශ්‍රවණය කිරීම වගේම ධර්මය දානය කරවීම කියන මේ දෙකම අතිශයින්ම මහත්ඵල මහානිසංසදායක පින්කම් දෙකක්. ධර්ම ශ්‍රවණය කිරීමේ ආනිසංස බුදු පියාණන් වහන්සේ බොහොම පැහැදිලිව දේශනා කළා. ඒ වගේම ධර්මය දානය කරවීමේ ආනිසංසයත් ඒ විදිහටම දේශනා කොට වදාලා. නිතර නිතර සද්ධර්ම ශ්‍රවණය කරන පිරිසක් නිසා ඒ කරුණු කාරණා මේ වෙනකොටත් මනාව දන්න පිරිසක්. ඒ දන්න නිසයි මේ විදිහේ ලෝක සත්වයා කෙරෙහිම අනුකම්පාවෙන් මේ ධර්ම දේශනාව මේ බෞද්ධයා රූපවාහිනී මාධ්‍යයෙන් විසිරුවා හරින්න මේ පින්නතුන් කටයුතු සංවිධානය කළේ. විශාල පිරිසකට ධර්ම ශ්‍රවණය කරවීමේ අවස්ථාව ලබා ගනිමින් එහෙමනම් මේ තුලින් රැස් කරගන්නා වූ මේ සියලුම පුණ්‍ය ධර්මයන් අසීමාන්තික පුණ්‍ය ධර්මයන් අපි ළඟ තියෙන උතුම් ප්‍රාර්ථනාවන් සියල්ල මුදුන්පත් කරගන්න හේතු වෙන මහා කුසලයක් බවට පත් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පින්නතුනි අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට යොදාගත්තේ අංගුත්තර නිකායේ අට්ටක වර්ගයේ ඒකක නිපාතයේ සඳහන් වෙන ඊට වැදගත් කාරණා පහක් අද සූත්‍ර දේශනාවේ මාතෘකාව හැටියට සඳහන් කරගත්තා. මේ කාරණා අන්තර්ගත වෙන කොටස සූත්‍රයක් හැටියට තෝරා නොගත්තේ මේ කරුණු ටික අට කතාවේ සිහිපත් වෙන නිසා. අංගුත්තර නිකායට අයිති අට කතාවේ තමයි මේ කාරණා පහ සිහිපත් වෙලා තියෙන්නේ. මේ කාරණා පහ මේ ශාසනයේ අති සුවිශේෂී වූ කාරණා පහක්. සමහර කරුණු අපි මනාව දැන අවබෝධ කරගත යුතු කාරණා පහක් මෙතන තියෙන්නේ. ධර්ම ප්‍රීතිය සහ ධර්ම සංවේගය කියන කාරණා දෙකම මේ කාරණා පහ ඇතුලේ අන්තර්ගත වෙලා තියෙනවා. ඒ නිසා බොහෝම කාරණා පහක් හැටියට සඳහන් වෙනවා. මේ තමයි මේ ශාසන අන්තර්ධානය පිළිබඳවයි මේ පැහැදිලි කරන්නේ. සම්මා සම්බුද්ධ ශාසනය විශ්ව ධාතුවෙන් අතුරුදහන් වෙන ආකාරයන් පහ. මේ කාරණා පහෙන් පැහැදිලි කරනවා. එමනම් මේ ශාසනයේ අන්තර්ධාන පහයි පළවෙනි අන්තර්ධානය තමයි අධිගම අන්තර්ධානය කියලා කියන්නේ. මේක තමයි ලෝකේ පළවෙනි අන්තර්ධානයේ ශාසනය. අධිගම අන්තර්ධානය. අධිගම අන්තර්ධානය කියලා කියන්නේ මාර්ගඵල ලබන්න අපහසු වෙන එක. අධිගමය කියලා කියන්නේ ඒකටනේ. මාර්ගඵල ලැබීමට අපහසු වීම. හැබැයි අපි හිතන හැටියට මේ ආම මගඵල ලබන්න මේ ශාසනයේ බැරිකමක් නැහැ. අපි කතා කරනවා දැන් මගඵල ලබන්න බෑ කියලා. එදා මගඵල ලැබුවා අද මගඵල ලබන්න පුළුවන් අය නෑ. අද මගඵල ලබන්න කුසල් කරන අය නෑ. අද මගඵල ලබන්න තරම් පින් තියෙන අය නෑ කියලා අපි අපිම ප්‍රකාශ කරනවා. නමුත් බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා අදත් මගඵල ලැබෙනවා. බුදු පියාණන් වහන්සේගේ ශාසනය ආරම්භ වෙච්ච දවසේ ඉඳලා අතුරු දහන් වීම. එහෙම නැත්නම් අවුරුදු 5000ක් යනකම් මේ ශාසනයේ මගපලලාභීන් හිග නැහැ. ඕන තරම් මගපලලාභීන් පහළ වෙනවා අවුරුදු 5000ක් යනකම්. 5000න් එහාට මගපලලාභීන් බිහි වෙන්නේ නැහැ කියලත් කොතනවත් සඳහන් කරන්නේ නැහැ. හැබැයි 5000න් එහාට යනකොට මගපල ලැබීම ඊටාම ඊටාම දුෂ්කරයි. නමුත් මගපල ලබන්නේ නැහැ කියලා සඳහන් වෙන්නේ නැහැ. නමුත් මේ 5000 ඇතුලේ නොඑක් සිය ගණන් දහස් ගණන් ලක්ෂ ගණන් කෝටි ගණන් මගඵල ලබනවා කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කළා. එමනම් බුදුරජාණන් වහන්සේ දේශනා කළා නම් මගඵල ලැබෙනවා මේ මුල් 5000 ඇතුලේ කෝටි ගණනකට කියලා. ඒක වෙනස් කරන්න මේ ලෝක ධාතුවේ කිසිම දෙවියෙකුට කිසිම බ්‍රහ්මයෙකුට පුළුවන්කමක් නැහැ. මොකද මේ සරුවඥතා ඥාණයෙන් අවබෝධ කරගෙන දේශනා කරපුවා. ඉතින් අපි අද ඒවා වෙනස් කරන්න සමහර වෙලාවට උත්සාහ දරනවා මොකද අපි ළඟ නෙමෙයි මේ ධර්මයේ ඉපදුනේ. මේ ධර්මය අපේ නෙමෙයි. මේ ධර්මය සමා සම්බුදුරජාණන් වහන්සේගේයි මේ ධර්මය. එදා බෝධි මූලයේදී උන්වහන්සේගේ ඥාණය ඇතුලේ යමක් පරිවර්තනය වුණා නම් ඒ පරිවර්තනයේ දෙයට වෙච්ච දෙයට ධර්මය කියනවා මිසක් මේ අපට අවබෝධ වෙන දේවල් වලට ධර්මය කියන්න පුළුවන්කමක් නැහැ. එහෙමනම් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය උන්වහන්සේ යම් තැනක යම් විදිහකට දේශනා කළා නම් ඒ අල්ප මාත්‍රයක් වෙනස් කරන්න මේ ලෝකේ කාටවත් පුළුවන්කමක් නැහැ. එහෙනම් අධිගමයේ තාමත් ඒ විදිහටම ලැබෙනවා. අතුරුදහන් වෙලා නැහැ. ඉතින් අපි කතා කරන්නේ ඇයි අධිගම ලැබෙන්නේ නැහැ කියලා. අපි එහෙම කතා කරන්නේ ඒ චේතනාවම අපි ගාව තියෙන නිසා. දැන් මෙතන සද්ධර්ම ශ්‍රවණය කරන මේ පිරිස අතරත් මාර්ගඵල ලබන්න පින් තියෙන අය නැහැ කියලා කාටවත් කියන්න පුළුවන්ද? එහෙම නැහැ. මේ බණ අහන පිරිස අතරත් මගඵලලාභීන් මගඵල ලබන්න පින් තියෙන අය ඉන්නවා. ඒක භාග්‍යතුන් වහන්සේගේ දේශනාවෙන් පැහැදිලි වෙනවා. මෙතනත් ඉන්න පුළුවන්. හැබැයි අපේ හිතේම නීවරණයක් ගොඩනැගිලා තියෙනවා නම් දැන් මගඵල ලබන්න බෑ කියලා මගඵල ලබන්න පිං තිබුණත් ලැබෙන්නේ මෙතන මගඵල ලබන්න පිං තිබුණත් ලැබෙන්නේ අපේ හිත ඇතුළේම අද බෑනේ කියන නීවරණය ගොඩනැගිලා තියෙනවා නම් එහෙනම් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මගඵල ලබන්න නම් අපි විසින් කළ යුතු විශේෂ ක්‍රියාකාරකම් ගොඩක් තියෙනවා. පළවෙනි කාරණාව තමයි මේ බණ අහන්න ඕනේ. මගඵල ලබන්න නම් බණ අහන්න ඕනේ. දැන් අද ඉන්න අය බණ අහනවා බොහොම බොහොම අඩුයි. බණ අහනවා වගේ ඉන්නවා. ඒ වුණාට බණ අහන්නේ අහන්නේ නැහනේ. හුඟක් දෙනාට ඇහෙනවා විතරයි. හැබැයි මේ ඇහෙනවයි අහනවයි කියන දෙක හරි වෙනස්. බණ අහන්න ඕනේ. අපි නෙමෙයි රහතන් වහන්සේලාත් බණ ඇහුවා. යටත් පිටින් සරියුත් මහ රහතන් වහන්සේත් බණ ඇහුවා. සරියුත් මහ රහතන් වහන්සේ නිදාගත්ත සතපුණ වේලාවක් පිළිබඳව සඳහන් වෙන්නේ නැති තරම් බුදු පියාණන් වහන්සේත් ශාරීරික සුවයක් විවේකයක් අවශ්‍ය නිසා දවසකට පැය විනාඩි 20ක් විතර උන්වහන්සේ විවේක අරන් තියෙනවා. නමුත් සරියුත් මහ රහතන් වහන්සේ එහෙමවත් විවේක ගත්ත බවක් කොහෙවත් සඳහන් නැහැ. උන්වහන්සේ මුළු රාත්‍රියමත් අවදියෙන් ඉඳලා තියෙන්නේ. විවේක ගත්ත වෙලාවල් ඇති. නමුත් මේ රාත්‍රියේ අහවල් කාලයේ උන්වහන්සේ නිින්ද සඳහා වැය කළා කියන වෙලාවක් එහෙම වෙලාවක් නැහැ. ඉඩ ලද හැම මොහොතකම භාග්‍යවතුන් වහන්සේ විතරක් නෙමෙයි ශ්‍රාවකයෙක් ධර්ම දේශනා කළත් සරියුත් මහරහතන් වහන්සේ බණ අහනවා. ඒ කියන්නේ මේ ශාසනයේ දෙවෙනි බුදු පියාණන් වහන්සේ සමහර වෙලාවට අපි බුදුරජාණන් වහන්සේ විමසනවා සාරිපුත් අද කොහෙද ඉන්නේ කියලා. භික්ෂුන් වහන්සේලා උත්තර දෙනවා ස්වාමීනි අද දක්ෂිණ ප්‍රදේශයේ උන්වහන්සේ වැඩ ඉන්නවා. බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා එහෙනම් ඒ පැත්ත මට බලන්න අවශ්‍ය අවශ්‍ය නැහැ. ඒ කෙරෙන්න ඕනේ අවශ්‍ය ප්‍රමාණය කළ යුතු ආකාරයේ මේ පැත්තට කෙරෙනවා. එහෙම කෙනෙක් සරියුත් මහරහතන් වහන්සේ. උන්වහන්සේත් බණ ඇහුවා කියලා කියහම එහෙනම් අපි ගැන කවර කතාද? බුදු පියාණන් වහන්සේත් බණ ඇහුවා. අපි ඇය අහලා ඇති. බුදුරජාණන් වහන්සේ එක සැරයක් එක අවස්ථාවක මේ ධර්ම මණ්ඩපයේට වඩිනකොට ඇතුලේ ධර්ම දේශනාවක් සිද්ධ වෙනවා දොරටු අහලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ දොරගාව හිටගෙන අහගෙන ඉන්නවා. හවස් කාලේ සාමාන්‍යයෙන් ওই දෙකහමට තුනට විතර වාගේ තමයි දාණයෙන් ටික විවේකයක් අරගෙන බුදු පියාණන් වහන්සේ ධම්සභා මණ්ඩපයට වඩින්නේ. ඒ වෙලාවේ තමයි මේ ඇතුලේ ධර්ම සාකච්ඡාවක් මේ බුදුරජාණන් වහන්සේ වඩිනකම් භාග්‍යතුන් වහන්සේ අහගෙන ඉන්නව දරගාව. දැන් තාම වැඩි නෑනේ අර සාකච්ඡාව දිගටම යනවා. ඒ නිසා දැන් හැන්දෑවේ 6 7 විතර වුණා. තාම ඇතුලේ සාකච්ඡාව ඉවර නෑ. බුදු පියාණන් වහන්සේ දොරගාව හිටගෙන. ඒ වෙලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේට දුක හිතෙනවා. දුක හිතලා ඇවිල්ලා කියන ස්වාමීනි දැන් පැය කීයක් ඔබ වහන්සේ දොරගාව හිටගෙනද? වඩිමු ටිකක් විවේක ගන්න. නෑ ආනන්ද මේ ඇතුලේ පැවැත්වෙන ධර්ම සාකච්ඡාව හරිම මිහිරි. මම ඒක අහන්න ඕනේ. ආය ආනන්ද ස්වාමීන් වහන්සේ ඇවිල්ලා කතා කරන්නේ නෑ. උන්වහන්සේ ඊළඟට එන්නේ රෑ 10ට විතර. 10ට විතර ඇවිල්ලා කතා කරනවා ස්වාමීනි දැන් නම් විශාල පැය ගණනක් ඔබ වහන්සේ මෙතන හිටගෙන. දැන් වඩිමු ටිකක්. නෑ ආනන්ද තව ටිකකින් මේක ඉවර වෙයි. තව ටිකක් මං අහන්නම්. ඊළඟ පාන්දර 3ට විතර ආනන්ද ස්වාමීන් වහන්සේ ඇවිල්ලා කතා කරනවා. ස්වාමීනි දැන් නම් සක්මන් කරලා ටිකක් විවේක ගන්න වෙලාව. දැන් වඩිමු. නෑ ආනන්ද තව එළි වෙන්න තියෙන පැය කීපයයි. මේ දේශනාව ඉවරම වෙනකන් අහමු. දේශනාව කලින් දවසේ දෙකහමාරට තුනට විතර පටන් ගත්ත සාකච්ඡාව පහවදා උදේ එළි වෙලා තමයි ඉවර වෙන්නේ. දේශනාව ඉවර වෙනකොට බුදු පියාණන් වහන්සේ දොරට තට්ටු කරනවා. ඊට පස්සේ ඇතුලෙන් දොර ඇරලා බලහම් බුදුරජාණන් වහන්සේ. සාකච්ඡාව මෙහෙවන්නේ නන්දක කියන මහරහතන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ ඇතුළට ගිහිල්ලා ප්‍රකාශ කරන ආයුෂ්මත් නන්දක. ඊ타ම මිහිරි. ඊ타ම ශ්‍රේෂ්ඨයි ඔබගේ ධර්ම සාකච්ඡාව. නන්දක හාමුදුරුව වෙවුලන්න පටන් ගත්තා. ස්වාමීනි ඔබ වහන්සේ කොච්චර වෙලාද? උන්වහන්සේ ප්‍රකාශ කළා නන්දක මට වෙලාව හිටගෙන හිටපු එක මහන්සිය ඒක දැනුන්නේ නමුත් පැය ගණනාවක් හිටගෙන හිටපු නිසා මගේ කොන්ද ටිකක් රිදෙනවා කියලා මතක් කරනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ බණ අහලා තියෙන හැටි. එතකොට කල්පනා කරන්නකො අපි බණ අහනවද මේ කියලා. ඒකයි මම කිව්වේ අද බණ අහන නෙමෙයි බණ ඇහෙනවා. ඒ නිසා තමයි අපිට මේ අධිගම ලැබීම අඩු වෙලා තියෙන්නේ. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා අනීවරණ සූත්‍රයෙන් බන අහන හැම කෙනෙක් ගාවම මහත් වූ බලාපොරොත්තුවක් තියෙන්න ඕනේ. මොකද්ද මේ මහත් වූ බලාපොරොත්තුව කියලා කියන්නේ? ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්න වාඩි වෙනකොටම මේ බලාපොරොත්තුව තියාගන්න ඕනේ. ඒ බලාපොරොත්තුව තමයි මේ දේශනාව ශ්‍රවණය කරන අතරතුරදීම මාගේ පංච නීවර ධර්මයන් යටපත් වේවා. සප්ත බෝධ්‍යාංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා. මේ දේශනාව අතරතුරදීම මට මාර්ගඵලයක් අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාවෙන්ම බණ අහන්න ඕනේ. මේක තමයි මහත් වූ බලාපොරොත්තුව කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. ඊළඟට පැහැදිලි කරනවා සෝතානුදත සූත්‍රයටත් අනුව බණ අහන්න ඕනේ ආකාර පහක් පිළිබඳව. පළවෙනි එක තමයි සුතා භික්ෂුතා කියලා කියන්නේ බණ අහන්න ඕනේ. හැමෝම හැමෝම බණ අහන්න ඕනේ. ඒකයි මුලින් සඳහන් කළේ රහතන් වහන්සේලා පව බණ ඇහුවා. හැබැයි බණ අහන්න ඕනේ ධර්ම සංඥාවෙන් මිසක් පුද්ගල සංඥාවෙන් නෙමෙයි. දැන් අද ධර්ම ශ්‍රවණේ ආනිසංස නොලැබෙන්න තවත් එක හේතුවක්. ධර්ම ගෞරවේ නෙමෙයි තියෙන්නේ. පුද්ගල ගෞරවේ. පුද්ගල සංඥාවෙන් අහවල් පුජ්‍යලයා අහවල් ස්වාමින් වහන්සේ ධර්ම දේශනාවක් කරනවා කිව්වොත් අපි යනවා ධර්ම ශ්‍රවණය කරන්න. හැබැයි අද දේශනාව කරන්නේ අහවල් ස්වාමින් වහන්සේ කිව්වොත් නෑ ඕන්නේ අපි යන්නේ නෑ. දැන් එතකොට තියෙන ධර්ම ගෞරවයේද? දැන් මේ කවුරු කළත් කරන්නේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයයි දේශනා කරන්නේ. දැන් එතකොට අපි බණ අහන්න ගිහිල්ලා තියෙන්නේ කොහොමද? අපි ගිහිල්ලා තියෙන්නේ පුද්ගල සංඥාවෙන්. අහවල් ස්වාමීන් වහන්සේ බණ කියනවා නම් ධර්ම දේශනා කරනවා නම් අපි යනවා. නමුත් ඒ අහවල් ස්වාමීන් වහන්සේයි කියලා කිව්වොත් අපි යන්නේ අපි යන්නේ නැහැ. එතකොට පුද්ගල සංඥාව කියලා කිව්වේ ඒකයි ධර්ම සංඥාව නැහැ. කොයි ස්වාමීන් වහන්සේ කළත් බුදු පියාණන් වහන්සේගේ ධර්මයයි එය මගේ සංසාර විමුක්තිය වෙනුවෙනුයි කියලා ධර්ම ශ්‍රවණය කරන්න ගියොත් තමයි පුද්ගල සංඥාවෙන් තොර වෙන්නේ. ඒ නිසා ධර්මයේ දේශනා කරන පුද්ගලයා වටින්නේ නැහැ. කොහෙද ඉන්නේ කියලා වටින්නෙත් නැහැ. එයා කොයි වාගේ තැනකද ඉන්නේ කියන එක වටින්නෙත් නැහැ. උදාහරණයක් හැටියට සාකච්ඡා කළොත් දැන් සමහර වෙලාවට හුඟක් අපේ අය හොයනවා මේ ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්නේ කොහෙද? පන්සලේද? නැත්නම් ග්‍රාමවාසීද? ආරණ්‍ය වාසීද? අපි එහෙම හොයලා බලනවා. ආරණ්‍ය වාසී කියලා කිව්වොත් අපි ගාවනේ අමුතු ගෞරවයක් වාගේ තියෙනවා. ග්‍රාමවාසී කියලා කිව්වොත් සමහර වෙලාවට සමහර පිරිසකගේ තියෙන ගෞරවය ටිකක් අඩු වෙලා යනවා. ඒ කියන්නේ ආරණ්‍ය වාසී ස්වාමීන් වහන්සේ බොහෝම සිල්වත්. ග්‍රාම වාසී ස්වාමීන් වහන්සේ එහෙම නැතුව ඇති. ඒ වගේ සංඥාවල් අපි ගාව එනවා. හැබැයි මේ ඒකක්වත් බුදු පියාණන් වහන්සේ දේශනා කරපුවා නම් නෙමෙයි. මේ මේ බුද්ධ කාලෙත් තිබිලා තියෙනවා ග්‍රාමවාසී සහ ආරණ්‍යවාසී කියලා කොටස් දෙකක්. අපි හිතාගෙන ඉන්නේ මේ නිවන සීලය ගුණය කියන එක තියෙන්නේ තව එක තැනක කියලා. හැබැයි හොඳට මතක තියාගන්න ඕනේ ධර්මය තුල මේ විමුක්තිය කියන එක තියෙන්නේ ආරණ්‍ය නෙමෙයි. මම මේ ආරණ්‍ය කියලා කියන්නේ දැන් අපි සඳහන් කරන ආරණ්‍යට නෙමෙයි ආරණ්‍ය කියන්නේ. ආරණ්‍ය කියන්නේ කැලෑවට. එහෙමනම් මේ නිවන තියෙන්නේ කැලේ නෙමෙයි. එහෙනම් කොහෙද නිවන තියෙන්නේ? නිවන තියෙන්නේ හිතේ. ඒක මේ කැලේ හිටියත්, ගමේ හිටියත්, ගහක් උඩ හිටියත්, ගලක් උඩ හිටියත් නිවන කියන එක නෑ. ඒක තියෙන්නේ හිතේ. ඒ නිසා අපි අර සංඥාවට ආපුවාම ඒ විදිහටත් හොයලා බලනවා. කවුද බන කියන කෙනා? කොහේ ඉන්න කෙනෙක්ද බන කියන්නේ? කොහොම කෙනෙක්ද බන කියන්නේ? එහෙමත් හොයනවා. ඒ හැම එකෙම යන්නේ පුද්ගල සංඥාවට. ඒ කියන්නේ ධර්ම ගෞරවයට නෙවෙයි. එහෙනම් සුතා කියලා කියන්නේ පුද්ගල සංඥාවක් නැතුව මහත් වූ බලාපොරොත්තුවක් ඇතුව ධර්ම ගෞරවයෙන් යුක්තවම ධර්ම ශ්‍රවණය කරන්න කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට දතා අහන ධර්මය මනාව ධාරණය කරගන්න ඕනේ. හිතේ තියාගෙන ධාරණය කරගෙන නැවත නැවත ඒ දහම්පද මෙනෙහි කර කරා සද්ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. ශ්‍රවණය කරපු ධර්මයේ නැවත නැවත මෙනෙහි කරන්න අවශ්‍යයි. ඊළඟට සඳහන් කරනවා වචසා ಪರಿචිතා වචනයෙන් වචනේ මෙනෙහි කරන්න මතක තියාගන්න ඕනේ. ධර්ම දේශනාවක් ශ්‍රවණය කරාම ඒ සියල්ලම මතක තබා ගැනීමේ හැකියාවක් අපට නැහැ. නමුත් ශ්‍රද්ධාවෙන් යුක්තව මුලින් අර්ථ රසය විඳ විඳා ධර්ම රසය විඳ විඳා ශ්‍රවණය කරාම මතක හිටින ප්‍රමාණය වැඩි. එහෙමනම් වචනයෙන් වචනය හොඳට එයාට ධාරණය වෙලා තියෙනවා. විවේක වේලාවක ගිහිල්ලා ආපහු කල්පනා කරන්න පටන් ගත්තාම බනහපු තැන බනහපු හැටි ඒ දේශනා වෙච්ච කරුණ මතක් වෙන්න පටන් ගන්නවා. මෙහෙමත් දේශනා වුණා, මෙහෙමත් දේශනා වුණා. මෙතෙක් කල් මගේ හිතේ තිබිච්ච මෙන්න මේ මේ මේ වාගේ සැක සංකා දුරු වුණා. එහෙම මතක් වෙන්න පටන් ගන්නවා. ඒකයි මෙතන සඳහන් කරන්නේ වචසා ಪರಿචිතා. මනසානුපෙක්කිතා. මේ මුලින් සඳහන් කරන්නේ සුතා, දතා, වචසා ಪರಿචිතා. ඊළඟට මනසානුපෙක්කිතා කියලා කියන්නේ තමන්ගේ භාෂාවෙන් මෙනෙහි කරන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් එතකොට කාරණා කීපයක් මතක් නොකලත් අපිට වැටහෙන්න ඕනේ. තමන්ගේ භාෂාවෙන් කියලා කියහම මගේ භාෂාවෙන්. එහෙනම් අපේ භාෂාව සිංහල භාෂාව. එහෙමනම් මුල් අවස්ථා තුනම කොතනද තිබිලා තියෙන්නේ? මුල් අවස්ථා තුනම තිබිලා තියෙන්නේ pāli භාෂාවේ. ඒකනේ බුදු පියාණන් වහන්සේගේ දේශනාවේ. එහෙනම් අද සමහර වෙලාවට සියලුම දේශනා සියලුම සූත්‍ර අපි සිංහලෙන් කියවන්න සිංහලෙන් ඉගෙන ගන්න විතරක් පුරුදු වෙලා තියෙනවා. නමුත් සියල්ලම සිංහලෙන් හදාarලා නියම ඉවර කරන්න බෑ කියන එක නිවා කරන්න බෑ කියන කාරණාව මේ කරුණු පහ ඇතුලේ කියනවා. එවනම් මෙතන මනසානුපෙක්කිතා කියන තැන තමයි සඳහන් කරන්නේ තමන්ගේ භාෂාවට එන්න කියලා. එhmenan අර කාරණා ටික සියල්ල බුදු පියාණන් වහන්සේගේ භාෂාවෙන්ම ඉරිලා තියෙන්න ඕනේ. ඒක තමන්ගේ භාෂාවෙන් මෙනෙහි කරගන්න පුළුවන් වෙන්න ඕනේ. අවසාන කාරණාව භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ditthiya suppati viddha. ditthiya suppati viddha. විදර්ශනා කරන්න ඕනේ. අහපු ධර්මය විදර්ශනා කරන්න ඕනේ. මොකද්ද මේ විදර්ශනා කරනවා කියලා කියන්නේ? සුවිශේෂී දැක්මක් තියෙන්න ඕනේ ධර්මයේ පිළිබඳව. ඒකටයි විදර්ශනා කිරීම කියලා කියන්නේ. විදර්ශනාව කියලා කියන්නේ දර්ශනය කියලා කියන්නේ දැක්මටනේ. එතකොට ඒකට වි කියන විශේෂණ පදය ආපුවාම විදර්ශනා. ඒ කියන්නේ විශේෂ දැක්මක්. සාමාන්‍යයෙන් අපි ලෝකෙ දිහා මේ ඇස් දෙකෙන් බලන විදිහකුත් තියෙනවා. ඊට වඩා විශේෂ වශයෙන් ලෝකෙ දිහා බලන්න වෙන විදිහක් සහ බලන්න පුළුවන් ක්‍රමයකුත් තියෙනවා. එන භාග්‍යතුන් වහන්සේ හැම වෙලාවෙම දේශනා කළේ ධර්ම ශ්‍රවණය කරලා විදර්ශනා කරන්න කියලා. ඒ කරුණු කාරණා දිහා විශේෂයෙන් බලන්න. අපි එක කාරණාවක් උදාහරණයට ගත්තොත් කාල වේලාව බොහොම කෙටි. අපි පළවෙනි කාරණාවමයි තමයි සාකච්ඡා කරන්නේ. එහෙනම් විදර්ශනා කිරීම. අපිට හොඳට දැනෙන දෙයක් ගත්තොත් මේ ලෝකේ අපි එක එක පුද්ගලයන්ට ප්‍රියයි. විවිධ පුද්ගලයන්ට ප්‍රිය කරනවා. ඒ ප්‍රිය කරන අතරේ බුදු පියාණන් වහන්සේම දේශනා කරන ඇතම් සූත්‍රවල මේ ලෝකේ පුරුෂයාගේ ඇහැ විශේෂයෙන් පැහැර ගන්න පුද්ගලයා ස්ත්‍රියයි කියලා. පුරුෂයාගේ ඇහැ විශේෂයෙන් පැහැර ගන්නවා ස්ත්‍රිය. ස්ත්‍රියගේ ඇහැ පැහැර ගන්නේ කවුද? ස්ත්‍රියගේ ඇහැ විශේෂයෙන් පැහැර ගන්න ජලයා පුරුෂයයි. එහෙමනම් දැන් අපි දැන් මම මුලින් සඳහන් කළා සාමාන්‍ය ලෝකේ මේ දැක්ම ඇති වෙච්චහම අපිට ඇති වෙනවා සෙනෙහසක්. දැන් ඒක එකපාරම ඇති වෙන්නේ නැහැ. අපි හිතන්නකෝ අම්මා කෙනෙක් ඉන්නවා දරුවෙක් ලැබෙන්න. දැන් අපිට ප්‍රශ්න ගොඩයි. දරුවා කොයි වාගේද? දරුවා කවුරු වාගේද? දරුවා කළුද? දරුවා සුදුද? එයා ගැස් පේනවද? කන් ඇහෙනවද? එයාට කතා කරන්න පුළුවන්ද? උපදින්න පුළුවන් වෙයිද? ඒ වගේ ප්‍රශ්න ගොඩක් අපේ හිතේ තියෙනවනේ. දැන් දසමාසයක් තිස්සේ ඔය ඔක්කොම හිතේ හිර කරගෙන ඉඳලා දරුවා උපදිනවා. ඉපදුනාට පස්සේ ඉප දෙනකන් තිබුණට වඩා අසීමාන්තික ආදරයක් ටිකින් ටික වැඩෙන්න පටන් ගන්න නැද්ද? ඒ දැන් දරුවා කොහොම වුණත් අපි කියමු අපි හිතාගෙන හිටියේ අපේ හිතේ හිටිය දරුවෙක් මේ වාගේ දරුවෙක් නැත්නම් අපි කැලෙන්ඩරයකින් පින්තූරයකින් දැකපු දරුවෙක් මගේ දරුවා මේ වාගේ දැන් අම්මලා එහෙම එල්ලගන්නෙත් එහෙමනේ නිතර නිතර ඒ පින්තූරය දැක්කහම දරුවා එහෙම වෙනවා නමුත් දැන් බලාපොරොත්තු වෙච්ච දරුවා නෙමෙයි ඉපදිලා තියෙන්නේ ඊට වඩා වෙනස් කෙනෙක් නමුත් ටිකෙන් ටික ඒ දරුවා පිළිබඳව සෙනෙහස ඇති වෙන්නේ නැද්ද බලාපොරොත්තු කෙනා නුනට ඊට පස්සේ තව ටිකක් වැඩිලා යනකොට අම්මට තමන්ගේ දරුවට වඩා ලස්සන දරුවෝ ලෝකේ ඉන්නවද? එහෙම දරුවෝ ලෝකේ නැතුව යනවා. ඉපදිච්ච දවසේ ඉඳලා අම්මා වැඩි වැඩියෙන් දරුවා දිහා බලනවා. එහෙනම් පුංචි කාලෙට වඩා පුංචිම කාලෙට වඩා එයා මුලින් පෙරලෙන්න ගත්ත කාලෙට තවත් ටිකක් සෙනෙහස වැඩි. දන ගහන්න ගත්ත දවසට වැටි වැටි නැගිටින්න පටන් ගත්ත දවසට තව සුරතල් බස් කියන්න පටන් ගන්නකොට එහෙම නෙමෙයිද සෙනෙහස වැඩි වෙන්නේ. එහෙමනම් එතකොට බලාගෙන ඉන්නවා. බලාගෙන ඉන්න බලාගෙන ඉන්න සෙනෙහස වැඩි වෙනවා. එහෙනම් අපි කියමු අපි කාන්තා රූපයක් දැක්කා. පළවෙනි දවසේම අපිට ඒක විශේෂ නෑ. දෙවෙනි දවසෙත් බලනවා නමුත් ඒ තරම් විශේෂ ඒ තරම් විශේෂ නෑ. හැබැයි තුන්වෙනි දවසේ hina වෙනවා. පළවෙනි දවසටයි දෙවෙනි දවසටයි වඩා විශේෂයි hina වුණාම. ඊළඟට අපිත් කැමති ඊළඟ දවසෙත් දැකලා hina වෙන්න. ඊට පස්සේ හිතනවා අද නම් වචනයක් දෙකක් කොහොම හරි කතා කරන්න ඕනේ. එහෙම එහෙම එහෙම එහෙම වෙන්න වෙන්න වෙන්න වෙන්න තමයි අර බැඳීම නැත්තම් සෙනෙහස කියන එක අලුත් වෙවි අලුත් වෙවි වර්ධනය වෙන්නේ. ඊළඟට අපි මේ සාමාන්‍ය ඇස් දෙකෙන් සාමාන්‍ය ලෝකේ ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හරි දැක්කහම අපි දකින්නේ සාමාන්‍ය මට්ටමක් හරි හොඳයි හරි ලස්සනයි හරි ප්‍රේමනාපයි මේ වගේ විවිධ දේවල්. ඒ නිසා අපි බැඳෙනවා. ඒ බැඳීම ටික ටික දියුණු වෙනකොට ඒකට කියනවා රාගය කියලා. එතකොට රාගික බවක් කියනවා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ මොකද්ද දේශනා කරන්නේ? ඇහැ ඕනෑවට වඩාම ඇහැට ඕන දේ කරන්න දෙන්න එපා. මේක දේශනා කරනවා මාගන්ධී සූත්‍රයේ හරි ලස්සනට. එමනම් ඊළඟට විදර්ශනා කරන්න ඒ රූපය. දැන් මම මම ආදරෙයි. මම මේ රූපයට කැමතියි. දැන් ඊළඟට විදර්ශනා කිරීමේදී බලන්න පුළුවන් මම ඒ පුජ්‍යලයාගේ ශාරීරියේ මොන ඉන්ද්‍රියටද ආදරේ? ඊළඟට හොයලා බලනවා. ඇහැට ඇහැට ආදරය කරන්නත් බෑ. එhmenan ඇහෙන් මොනවද තියෙන්නේ ඇහි? ඇහි තියෙන අපද්‍රව්‍ය. එhmenan උදේට අවදි වෙලා බලහම නැත්තම් ගෙවෙන හැම මොහොතකම ඇහෙන් එන්නේ අපද්‍රව්‍ය. ඒක තව කෙනෙක් දැක්කහම පිළිකුල් සහගතයි. ඒ නිසා අපි ලේන්සු කැල්ලක් තියාගෙන හැම වෙලාවෙම හැම වෙලාවෙම ඇස් දෙක පිහිනවා. මොකද තව කෙනෙක් දැක්කම පිළිකුල් බව දන්නවා. එhmenan ඇහි ඇහි එහෙමයි. මුඛය මුඛය ගැන හිතුවත් එහෙමයි. මුළු ශරීරයම ගැන හිතමු. මුළු ශරීරයම මොනවද තියෙන්නේ? අපි ලේවලට කැමතිද? ලේවලට කැමති නෑ. සරවවලට කැමතිද ඒ පුජ්‍යලයාගේ? සරවවලට කැමතිත් නෑ. එහෙමනම් කෙලවලට කැමතිද? සෙමවලට කැමතිද? ඔය එකටවත් කැමති නෑ. එහෙමනම් කුස ඇතුලේ තියෙන දේවල් වලට කැමතිද? බඩවැල්, ආමාශ, මල මුත්‍ර එහෙකටවත් කැමති නෑ. මස් වලට කැමතිද? මස් වලට කැමතිත් නෑ. කෙස් වලට කැමතිත් නෑ. එහෙමනම් මොනවටද කැමති? දැන් තමයි දර්ශනා කර කර බලන්න තියෙන්නේ. අපි නමුත් අපි කියනවා මගේ ජීවිතයට වඩා මම ඔබට ජීවිතයට වඩා ප්‍රියයි. නමුත් අපිට මුත්‍රා ටිකක් දුන්නොත් අපි ගෙනියන්නේ නැහැ ඒක බොහොම ආදරෙන්. කෙල දාලා දුන්නොත් අපි ගෙනියන්නේ නැහැ ආදරෙන්. මල පහ කරපු එකක් දුන්නොත් මා වෙනුවෙන් ගෙනihin තියාගන්න කියලා ගෙනියන්නේ නැහැ ආදරෙන්. නමුත් මේ සියල්ලම එකතු කරලා මේ හැමෙන් වහලා වටකුරු කරලා තියෙන නිසා අපි බලන්නේ විදර්ශනාත්මකව. අපි බලන්නේ පිටපැත්තෙන් වෙහිලා තියෙන හැම දිහා විතරයි. මම මේ මේ උදාහරණය ගත්තේ විදර්ශනා කරන හැටි. ධර්මයේ එහෙම බලන්න කියලා භාගතුන් වහන්සේ දේශනා කළා. කරුණක් කරුණක් කරුණක් ගානේ මේ විදිහට මේ පිටින් කියන කාරණාව ඇතුලේ තියෙන අර්ථය මොකද්ද? එහෙනම් බුදුරජාණන් වහන්සේ දිට්ඨිය සුප්පටි විද්ධා බණ අහලා විදර්ශනාත්මකව ඒක දිහා බලන්න. ආන් එහෙම විදර්ශනා කර කර යන පුජ්‍යලයාට මනාව ශ්‍රවණය කරන පුජ්‍යලයාට මේ කාරණා පහට අනුව මහත් වූ බලාපොරොත්තුවක් ඇතුව මේ කාරණා ඔස්සේ ගමන් කරන පුජ්‍යලයාට මගඵල ලැබීම අදත් අදත් හිග නෑ. ඊළඟට අපි උත්සාහ දරන්න ඕනේ මේ මාර්ගයේ ගමන් කරන භාවනාව. අත්‍යවශ්‍ය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ නැතුව මේ ගමන යන්න බෑ. නමුත් ඇයි අපි භාවනා නොකරන්නේ? භාවනා නොකරන්නේ අපිට හිතෙනවා කොච්චර කරන්න උත්සාහ කරත් කරන්න බෑ. වැඩෙන්නේ නෑ. දියුණු වෙන්නේ ඇයි වැඩෙන්නේ නැත්තේ? ඇයි දියුණු වෙන්නේ නැත්තේ? වැඩෙන්නේ නැත්තේ දියුණු වෙන්නේ නැත්තේ අංක 1 සංසාරේ දන් දීලා නැහැ. ඒක තමයි පළවෙනි හේතුව. නමුත් අද භාවනා කරන්න යොමු වෙච්ච ඇතැම් අය ඇතැම් අය අපේ අය අහලා ඇති. බුදුන් වඳින්න ඕනේ නැහැ. දානි පූජා කරන්න ඕනේ නැහැ. බුදු පියාණන් වහන්සේව දේශනා කරලා නැහැ. මේ ගල් වලින්, වැලි වලින්, මැටි වලින් හදාපුවාට වඳින්න ඕනේ නැහැ. දන් දුන්නට වළඳනවද? මේවා නිෂ්ප්‍රයෝජන වැඩ, මිත්‍යා දෘෂ්ටික වැඩ. එහෙම කියන අය හම්බෙන්නේ නැද්ද සමාජයේ? ඒගොල්ලෝ කියන්නේ එකක්වත් ඕනේ නැහැ බුදු පියාණන් වහන්සේ දේශනා කළේ භාවනා කරන්නයි. හැබැයි මම අර මුලින් කියාපු කතාවම තමයි කියන්න තියෙන්නේ. ධර්මය කියලා කියන්නේ අපට වැටහෙන එකට නෙමෙයි බුදු පියාණන් වහන්සේට වැටහිච්ච දෙයටයි. එහෙනම් ඇයි භාවනාව වැඩෙන්නේ නැත්තේ කියලා හොයනකොට බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා එක සංසාරේ දන් දීලාමදි. එහෙනම් දන් දෙන්නම ඕනේ. දෙවෙනි කාරණාව සිල් රැකලා නැහැ. එහෙනම් සිල් රකින්නම ඕනේ. දන් දෙමින් සිල් රකිමින් උත්සාහ කෙරුවොත් ඒ පුජ්‍යලයට භාවනාවත් වැඩෙන්න ටික ටික පුළුවන්කම තියෙනවා. එහෙනම් මේ කාරණාවටත් යන්න ඕනේ. ඊළඟට අපි කරන සියලුම පූජා දැන් දන් දෙමින් සිල් රකින්න ඕනේ. මෙතන දානය කියලා කිව්වේ ආහාර දානය විතරක් නෙමෙයිනේ. ඊළඟට අපි පූජා කරන මල් වට්ටිය, අපි පූජා කරන පහන, අපි පූජා කරන කොඩිය, අපි පූජා කරන පැන් එක, පැන් කලය මේ ඔක්කොම දානනේ. ඒ සියල්ලත් බුදු පියාණන් වහන්සේ වෙනුවෙන්. එහෙනම් මේක හරියටම උවමනාවෙන් ශ්‍රද්ධාවෙන් සකසලා පූජා කරන්න ඕනේ. අපේ දානෙත් ආනිසංස අඩු වෙනවා. ආනිසංස අඩු වෙන්න හේතුව ඒයි. ආනිසංස අඩු වීම තමයි තව කෙනෙකුට කරදර කරලා දන් දෙන හින්දා. හිතන්නකෝ අපි උදාහරණයක්. අපේ ගෙදර සාංගික දානයක් දෙනවා. අපි යනවා පිරිකර ටික ගන්න කඩේකට. අපි ගිහිල්ලා අෂ්ට පරිස්කාරයක් ඉල්ලනවා. ඉල්ලහම කඩේ මුදලාලි කියනවා මෙච්චරයි ගාන. අපි කියනවා මෙච්චරට දෙන්න බෑද? එයා කියනවා බෑ එච්චරට කීයටවත් දෙන්න බෑ. එහෙනම් අපි කියනවා එහෙනම් එපා. අපි යනවා එහා කඩේට. ඒක මීට වඩා ලාභයි. ඉතින් අපි යන්න යනවා. අපි යන්න නෙමෙයි යන්නේ. යන්නවා අපි හරුණාම නෑ මෙයා මේ ගන්නට දෙනවා කියනවා කියලා. එයාට පාඩුයි. ඒ ගන්නට දෙන එක එයාට කිසිම ලාභයක් ලාභයක් නෑ. නමුත් අපි ආපහු යවුවොත් එයාගේ ව්‍යාපාර ලෝකයට බාධාවක් වෙයි කියලා හිතලා ඒ ගන්නට එයා දෙනවා. නමුත් එයා කැමැත්තෙන්ද දෙන්නේ? කැමැත්තෙන් නෙමෙයි දෙන්නේ. කරන්න දෙයක් නැති හින්දා. එතකොට එයාට කරදර කරලා තමයි අපි ඒක aran තියෙන්නේ. එහෙම ගෙනල්ලා පූජා කෙරුවට ආනිසංස අඩුයි. ඒකයි අපේ දානයේ ආනිසංස අඩු වෙලා තියෙන්නේ. අපි යනවා පළතුරු ටික ගන්න. අපිම බොහොම දුප්පත් මිනිසෙක් ඉතා අසීරුවෙන් මේ පළතුරු ගෙඩි ටිකක් හොයාගෙන එයාගේ ජීවන උපාය හදාගන්න මේක විකන්නේ. නමුත් එයා මිල කියාම අපි ගන්නෑ. අපි දන්නවා මේ මිනිස්යාට එහෙම මෙහෙම කියලා හෙට්ටු කරලා කොහොම හරි මේක ගන්න පුළුවන්. අපි අහට්ට කියලා මෙහට්ට කියලා කොහොම හරි අන්තිමට අරයට කිසිම ලාභයක් නැහැ. එයාගේ වියදම තියාගෙන එයා පළතුරු ටික දීලා දානවා මේක නරක වෙලා විසි කරනවට වඩා මගෙන් ගියපු වියදම හරි හම්බ වෙනවා නම් ඒක හොඳයිනේ කියලා එයා දීලා දානවා. නමුත් එයාට වටින්නෙත් නෑ ඒක අපිට කොහොම වටින්නෙත් නෑ ඒක. ඒ ක්‍රම නිසා අපේ පින්කම් අද හරියට ආනිසංස මොකද අනිත් අයට කරදර කරලා තියෙනවා. ඊළඟ කාරණාව තමයි අපි පින්කමක් කරනකොට තව හුඟක් අපට උදව් කරනවා. අපි කියමුකෝ අපිට පිරිකර ගන්න කියලා කට්ටිය සල්ලි දෙනවා. අපි පින්කම් කරනකොට එහෙම වෙනවනේ. වට අපිට අවයයත් ඇවිල්ලා මෙහෙන් පිරිකරක් හරි ගන්න කියලා කීය කීය හරි දෙනවා. ඒගොල්ලෝ දුන්නේ පිරිකර ගන්න කියලා නම් ඒ මුදල් වලින් පිරිකරම ගන්න වෙනවා. අපි හිතනවා දානෙට නේ දුන්නේ. මොනවට ඊදුවත් කමන්නේ දානෙට. එහෙම යොදලා බෑ. හේතුව දැන් අපි අර පුජ්‍යලයට කියනවා අටපිරිකරක් ගන්න කියලා ඔබ දුන්න මුදල් වලින් මම පළතුරු අරන් ආවා. අරයාගේ හිතේ ඇතුලේ හිතුවොත් ෂා මගේ සල්ලි වලින් අටපිරිකරම ගත්තනම් කියලා එයාට හිතුණා නම් අපි පළතුරු ගත්තට එයා කැමති නෑ. එයා කැමති නැති නිසා එයාගේ මුදල අර විදිහට යදාපු එකෙන් අපිට අකුසලයක් වෙනවා. ඒකයි මේ පින්කම් කරනකොට අනුන්ගේ මුදල් ගන්න එකේ තියෙන බැරහැරුම් බව. පිරිකර ගන්න කියලා දුන්නා නම් පිරිකරම ගන්න ඕනේ. එහෙම නැත්නම් එයාගෙන් අහන්න ඕනේ පිරිකර අරන් ඉවරයි. ඒ මුදල් වලට වෙන මොනවා හරි මේ දාණයට මං ගත්තට කමක් නැද්ද? අරයා කියනවා නම් කමක් නැහැ කියලා එයාගේ අනුමැතිය ඇතුවයි එයාගේ මුදල් අපි වේදම් කරන්නේ. එහෙමනම් එහෙම අහන්න වෙනවා. එහෙම නැත්තම් කරන්න තියෙන පින්කම් කරනකොට අනුගේ මුදල් නොගෙනම කරන එකයි. මොනවා හරි පූජා කරන්න ඕන නම් ඕගොල්ලෝ කැමති දෙයක් ඕගොල්ලොම ගෙනල්ලා පූජා කරගන්න කීවනම් ඒ ප්‍රශ්නේ මග ඇරෙනවා. ඊළඟට මල්. අපි මල් ටිකක් පූජා කරනවා අපි. අපි හදනවා හරි ලස්සන මල් වට්ටියක්. අල්ලට්ටිය මතු පිටින් බලහම නම් හරි ලස්සනයි. දෙයට හදලා පාට පාට ගලපලා හදලා. උඩ ටික අයින් කරලා බලුවොත් යට ටික කොහමද? යට මල් ටික හදලාද? නෑ යට ඒව එක එක පැත්තට පෙති කැඩිච්චක් තියෙනවා, පෙති තැලිච්චක් තියෙනවා, නැට්ට උඩට තියෙන ඉවක් තියෙනවා. යට ඔහි අවුස්සලා දාලා වට්ටිය යටින් පුරවලා උඩින් හදලා තියෙනවා. කාටද වංචාව? බුදු පියාණන් වහන්සේටද? Tamanටමයි වංචාව වෙන කාටවත් නෙමෙයි. මෙන්න මේ වගේ වහුඟ තියෙන උදාහරණ ගෙනලා සඳහන් කරන්න කාලය නැහැ. බුදු පියාණන් වහන්සේ ධර්මයේක තැනක දේශනා කරනවා සිංහයා සිංහයා ඉස්සරහින් සම්පූර්ණයි. පසුපසින් පසුපසින් අපි කියන්නේ අර වෙන සතෙක්ගේ නමක් කියන පසුපස පැත්ත අහවලාගේ වාගේ. ඉස්සරහා සිංහයා අපේ මල් වට්ටියට වෙලා තිබෙත් ඒකම නෙමෙයිද? ඉතින් එහෙම පූජා කරාම ආනිසංස ලැබෙයිද? පන්සලට ගිහිල්ලා පත්තු කරන පහන ඒකේ දැලි ඒකේ වැලි කලින් දවසේ පහන් පත්තු කරලා පහන් නිමිලා පහන් වලට ආපු කුමි සත්තු පිච්චිලා ඒ සත්තු පහනටම වැටිලා තෙල් වල අපිත් ඒකටම ගිහිල්ලා තෙල් දාලා පහන පත්තු කරලා අපි දිවස්ලාභීන් වෙන්න ප්‍රාර්ථනා කරනවා හම්බ වේද දිවස් කාටද මේ පහන දේවාති දේව බ්‍රහ්මාති බ්‍රහ්ම මහා කාරුණික සම්මා සම්බුදුරජාණන් වහන්සේට පූජා කරන පහන කවුරු හරි මට කිව්වොත් ওই පහන මෙතෙන්ට ගේන්න කියලා මට පහන අල්ලන්න රෙදි කෑල්ලක් හරි කොළ කෑල්ලක් හරි හොයන්න වෙනවා මොකද පහන අල්ලන්න බෑ පහනේ දැලි. ඒ පහන කවුරු හරි ගෙනහිල්ලා මන් නිදියනේ ඇඳ උඩ තියලා තිබ්බොත් අපි සතුටු වෙනවද බුදු පියාණන් වහන්සේට පත්තු කරපු පහන මගේ ඇඳ උඩ කියලා. තියාපු එක්කෙනාට කියන්න පුළුවන් ඒවා කියලා බයිනවා. ඇයි ඒ? පහන ඒ තරම් අපිරිසිදුයි. එතකොට ඒකයි බුදුරජාණන් වහන්සේට පූජා කරලා තියෙන්නේ. එතකොට එහෙම ආනිසංස ලැබෙන්නේ එහෙම ආනිසංස ලැබෙන්නේ එතකොට අපි හැමෝම ඉන්නේ අපි හැමෝම ගොඩක් ඉන්නේ උලාවක. ඒකයි අද අධිගම ලැබීම හිග නෑ. නමුත් ලැබෙන්නේ නැති හේතු ওই විදිහට ගොඩක් තියෙනවා. නමුත් අදත් රහතන් වහන්සේලා ලෝකේ වුණ තරම් වැඩ ඉන්නවා. දැන් බුරුමේ තායිලන්තේ වගේ රටවල් වල රහතන් වහන්සේලා ඕන තරම් වැඩ ඉන්නවා. අදටත් වැඩ ඉන්නවා. මේ දැනුත් වැඩ ඉන්නවා. දකින්න පතා වහ කරන්නත් පුළුවන් තරමට වැඩ ඉන්නවා. මේ ශාසනය සඳහන් වෙනවා 6 වෙනි සංගායනාවක් පිළිබඳව. චට්ට සංගායනාව කරන්නේ 1956 බුරුමේ. මේ සංගායනාවට සහභාගී වැඩි පිරිසක් රහතන් වහන්සේලා. උන්වහන්සේලා පිරිනුවන් පෑපු වෙලාවල උන්වහන්සේලා අදිෂ්ඨාන පවා කරලා තියෙනවා ධාතුන් වහන්සේලා විසිරෙන්න ඕනේ කියලා. ඉතින් සමහර රහතන් වහන්සේලා ආදාහනය කරනකොට සමහර අය මේ ඇටකෝටු දැවෙන්න කලින් අරන් තියෙනවා. අරගෙන බලහම ඒ ඇටකෝටු වල තියෙන අපේ ඇටකෝටු වලට වඩා වෙනසක්. ඒ තමයි විසිරීමේ ස්වභාවය. වෙනස තමයි දැන් අපි සිදුරක් තියෙන යතුරක් සමහර යතුරු තියෙන ඇතුළට සිදුරු තියෙනවා. එහෙම නැත්නම් පෑන් එක බට ටික ගලවලා ඉවර කරාම එහෙම තියලා අපි බුලත් කොලයකට වාගේ තියලා රවුම් කරාම රවුමට කැපෙනවනේ. අන් ඒ වාගේ උන්වහන්සේලා මගේ ධාතුන් වහන්සේලා ලෝක සත්වයාට වන්දනාමාන කරගන්න විසිරෙන්න ඕනේ කියලා යම් දවසක අදිෂ්ඨාන කළා නම් ඒ අදිෂ්ඨාන කළාට පස්සේ මේ අස්තිවල පරිවර්තනයක් වෙන්න පටන් ගන්නවා. ඒ තමයි අර වාගේ අස්ති අර සිදුරක් තියෙන යකඩයකින් මේ රවුම් කෙරුවා වගේ රවුම් වෙනවා. ඊට පස්සේ අස්තිය දෙවිලා ඉවර වෙනවා. අර රවුම් වෙච්ච ටික ඉතුරු වෙනවා. ඒ තමයි විසිරෙන කොටස් ටික. ඒ ටික තමයි ආපහු අරගන්නේ වන්දනා මනස. ඒ ටික පුච්චන්න මේ ලෝකේ කාටවත් බෑ. ඒක අන්තර්ධානයේටම යන්න ඕනේ පිච්චෙන්න. එහෙනම් මේ වගේ කරුණු මේ පළවෙනි කාරණාව ගැනම සාකච්ඡා කරන්න ගියොත් අති දීර්ඝ කාලයක් ගත වෙන්න වෙනවා මේකම සාකච්ඡා කරන්න. මේ ශාසනයේ දෙවෙනි අන්තර් නමුත් අවුරුදු 5000න් පස්සේ මේ අන්තර්ධානයේ අධිගම අන්තර්ධානයේ සිද්ධ වෙනවා. ඒ කියන්නේ ඒ මගපලලාභීන් බිහි නොවෙනවා නෙමේ ඊටාම ඊටාම අඩුයි. හැබැයි 5000 දක්වාම ඊටාම සුලබයි කියලා තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. දෙවෙනි අන්තර්ධානිය තමයි ධර්ම රත්නයේ අන්තර්ධානිය. මේ ශාසනයේ ධර්ම රත්නයේ අතුරුදහන් වෙලා යනවා දෙවෙනියට. ධර්ම රත්නයේ අතුරුදහන් වෙනකොට ඉස්සරලාම අතුරුදහන් වෙන්නේ අට කතාව. ඊළඟට අතුරුදහන් වෙන්නේ අභිධර්ම පිටකය. අට කතාව අතුරුදහන් වෙනවා මුලින්ම ඊළඟට අභිධර්ම පිටකේ අතුරුදහන් වෙනවා අභිධර්ම පිටකේ කොටස් 7කට බෙදෙනවානේ එවන අපි අය දන්නවා මේ කොටස් 7කට බෙදුනහම ඉස්සරලාම අතුරුදහන් වෙන්න පටන් ගන්න 7 වෙනි කොටස මෙහෙම මොකද 7 වෙනි ගැඹුරුම කොටස ඉස්සරලාම ධර්මයේ අතුරුදහන් වෙන්නේ ගැඹුරුම හරියේ එහෙම ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ප ဋ ාණ ප්‍රකරණයේ ඉඳලා අතුරුදහන් වේගෙන වේගෙන ඇවිල්ලා අභිධර්ම පිටකය ඉවර වෙනවා. තවත් වරුදු 100 ගණනක් දහස් ගණනක් ගෙවිගෙන යනකොට සූත්‍ර පිටකය සූත්‍ර පිටකය ඉවර වෙනවා. ඊට පස්සේ විනය පිටකයේ විතරක් තාම තාම ඉතුරුයි. ඉතින් ටික ටික ටික ටික භික්ෂුන් වහන්සේලා අතින් විනය ගිලිහිලා යනවා. විනය ගිලිහිලා ගිලිහිලා ගිලිහිලා ගිහිල්ලා මේ ශාසනයේ භික්ෂුන් වහන්සේලා අතර භික්ෂුන් වහන්සේලාට පනවපු විනය ශික්ෂාපද 227ක් තියෙනවා ප්‍රාතිමෝක්ෂයට අනුව. මේ ටික ගිලිහිලා ගිලිහිලා යම් ස්වාමින් වහන්සේ නමක් ගාව ස්වාමින් වහන්සේලා 100ක් මේ පරාජිකා හතර විතරක් ආරක්ෂා කරගෙන ජීවත් වෙනවා. වැඩ ඉන්නවා. පරාජිකා 4 කියලා කියහම අපි ඒ දන්නවා. මේ 227න් 223ක්ම අතුරුදන්. 223ක්ම අතුරුදහන් වෙලා තව තියෙන්නේ රකින්න ශික්ෂාපද හතරයි. ඒක තමයි පරාජිකා කියන්නේ. බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. යම් භික්ෂුන් වහන්සේ නමක් ස්ත්‍රියක් කායිකව ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් කායිකව ඇසුරු කිරීමක් කරයි නම් ඔහු පරාජයට පත් වෙනවා. හොරකමක් කරයි නම් විනීනම් සඳහන් වෙන්නේ පාදයකට වඩා වටිනා යමක්. ඉතින් පාදේ විස්තර කරන්න කාලයක් නෑ මේ වෙලාවේ. වටිනා යමක් කියන්නේ බිම්බිසාර රජුරෝ හොරකමක් යයි සම්මත කරන හොරකමක් කෙරුවා කියලා දඬුවම් කරන යම් ප්‍රමාණයක වටිනාකමක් තියෙනවනේ. එවන් වටිනාකමක වස්තුවක් සොරසිතින් ගත්තොත් පරාජිකා වෙනවා. මිනිහෙක් මැරුවොත් පරාජිකා වෙනවා. තමන් ගාව උතුම් ගුණ නැතුව සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් කියන මාර්ගඵල වලට නොපැමිණ මම ඒ මගඵලවල යයි ඉන්නේ කියලා ප්‍රකාශ කරනවනේ ඒකට කියන උතුම් මිනිස් ගුණ ප්‍රකාශ කිරීමෙන් පරාජිකාවට පත් වෙනවා යම් භික්ෂුවක් මේ හතර විතරක් රැකගෙන ඉන්නවනම් ඒත් ඔහු සරීත් මුගලන් પરම්පරාවයි නියෝජනය කරන්නේ වහන්සේටවත් එක වචන මාත්‍රයකින් චෝදනා කරන්න අපට කිසිම හැකියාවක් නෑ එහෙම චෝදනාවක් කළොත් ඒ සරියුත් මහරහතන් වහන්සේට කරපු චෝදනාවක් හා සමාන වෙනවා මොකද ආර්ය මහා සංඝරත්නයේ නියෝජනය කරන කරන නිසා කෙසේ වෙතත් අවසාන භික්ෂුව අතුරුදහන් වෙච්ච දවසට නැත්තම් ඒ අවසානට මේ සීලය රැකගෙන ඉන්න ස්වාමීන් වහන්සේ අපවත් වෙච්ච දවසට මේ ශාසනයේ සීලය අතුරුදහන් වෙනවා ඊළඟට අරිහත් දජය අතුරුදහන් වෙනවා. ඒ කියන්නේ කහ සිවුර. අදට කහ සිවුර අතුරුදහන් වෙලා යන ඇතැම් රටවල් තියෙනවා. චීනය, ටිබෙට් දේශය වගේ බලහම සමහරලාට ජපානය අපේ දැකලා ඇති ඒ ස්වාමීන් වහන්සේලා. මහන්සලා සිවුර නෙමෙයි දරන්නේ. දැන් දරන්නේ අලු පාට ලෝගුවක්. උන්වහන්සේලාට තමයි අපි ස්වාමීන් වහන්සේලා කියන්නේ. අලු පාට ලෝගුවක්. ඒක කහ සිවුර නෙවෙයි. නමුත් අපේ රටින් ඒක අතුරුදහන් වෙන්නේ නැහැ එහෙම ලේසියකට. කාසාව කණ්ඨක භික්ෂුව බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා එයාගේ ඇඳුම් ඔක්කොම ඕගොල්ලන්ගේ වගේ ගිහි ඇඳුම්. නමුත් කරේ බැඳලා තියෙනවා කහ පාට නූලක්. ඒ තමයි භික්ෂුව හඳුනා ගන්න කණ්ඨ කියලා කියන්නේ බෙල්ලටනේ. එhmenan කාසාව කණ්ඨ බෙල්ලේ තියෙන මේ කහ නූල. මේක තමයි එදාට අරිහත් දජය සංකේතවත් කරන්නේ මේ කහ නූල. යම් දවසක මේ ශාසනයේ අන්තිම පුජ්‍යලයා මේ කහනූල කඩලා විසික්කොත් මේක කරදරයක් කියලා එදාට සදහටම ලෝක ධාතුවෙන් අරිහත් දජය කියන එක අතුරුදන් වෙනවා. ඊළඟට අන්තිමට ලෝක ධාතුවේ අතුරුදහන් වෙන්නේ මේ ਸਰුවඥ ධාතුන් වහන්සේ. කෝටි ලක්ෂයක් සක්වලම ਸਰුවඥ ධාතුන් වහන්සේ වැඩ ඉන්නවා. ඒ කියන්නේ තමයි බුදු පියාණන් වහන්සේගේ ආඥා චක්‍රය. කෝටි ලක්ෂයක් සක්වල. කෝටි ලක්ෂයක් සක්වලේම වැඩ ඉන්නවා. ඉතින් විශේෂ දේශනාවක් තියෙනවා ලංකාව පිළිබඳව. ලංකාවේ කිසිම පුද්ගලයෙක් මේ සරුවඥ ධාතුන් වහන්සේට ජීවමාන සංඥාවෙන් පුද පූජාවන් කරන්නේ නැති දවසක් එනවා. එකදු පුද්ගලයෙක්වත් සරුවඥ ධාතුන් වහන්සේට එදාට වඳින්නේ නැහැ. එහෙම දවසක් එනවා. එදාට ලංකාවේ වැඩ ඉන්න සියලුම ධාතුන් වහන්සේලා අනුරාධපුර රුවන්වැලි මහසෑයට එකතු වෙනවා කියලා සඳහන් වෙනවා. ද්‍රෝණයක් පමණ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නේ රුවන්වැලි සෑය. ද්‍රෝණයක් කියලා කියන්නේ අපි කියලා කියන්නේ අපි හුඬු කියලා කියන්නේ. හුඬු 36ක් කියලා සඳහන් වෙනවා. එමනම් ධාතුන් වහන්සේලා වැඩ ඉන්න රුවන්වැලි මහසෑයට එකතු වෙලා රුවන්වැලි සෑයෙන් නාගදීප චෛත්‍ය රාජානන් වහන්සේ ගාවට වැඩලා එතනින් බුද්ධ ගයාවේ ජයශ්‍රී මහ බෝධින් වහන්සේ ළඟට වඩිනවා කියලා සඳහන් වෙනවා සියලුම ධාතුන් වහන්සේලා. එතකොට අනික් කෝටි ලක්ෂයක් සක්වලේ සහ දෙව්ලොවවල බඹලොවවල හැබැයි මිනිසුන් පූජා නොකරන තාක් කියලා විතරයි සඳහන් කරන්නේ. මිනිසුන් පූජා නොකලට දෙවි බඹවරු පූජා පවත්වනවා. නමුත් මිනිසුන් පූජා නොකල තාක් එදාට සියලුම ධාතුන් වහන්සේලා බුද්ධ ගයාවට වැඩම කරලා ලෞතර බුදුරජාණන් වහන්සේ නිර්මාණය වෙලා යමා මහ ප්‍රාතිහාර්ය ධර්ම යමක මහා ප්‍රාතිහාර්ය දක්වලා ධර්ම දේශනාවක් කරනවා කියලා සඳහන් වෙනවා. හැබැයි මේ ධර්ම දේශනාව අහන්න කිසිම මිනිහෙක් නැති බව සඳහන් වෙනවා. මිනිස්සු නැහැ. දෙවිවරු සහ බ්‍රහ්මරාජයෝ ඉන්නවා. සඳහන් කරනවා අටුවාවේ මාර්ගඵල ලබලා නැති දෙවිවරු අඬනවා කියලා සඳහන් වෙනවා මේ වෙලාවට. අනේ තව ස්වල්ප මොහොතකින් අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සදහටම විශ්ව ධාතුවෙන් සමුගන්නවා කියලා මගඵල ලබාපු නැති දෙවිවරු අඬනවා කියලා සඳහන් වෙනවා. හැබැයි මිනිස්සු කවුරුවත් එතන මිනිස්සු කවුරුවත් එතන නැහැ. මේ දේශනාවෙන් පස්සේ සර්වඥ ධාතුන් වහන්සේලා ස්වභාවයෙන්ම ස්වභාවයෙන්ම දැවෙනවා. විශ්ව ධාතුවේ වැඩ ඉන්න අබ්බ ඇටයක් තරම් ධාතුන් වහන්සේ පවා මෙතෙන්ට වැඩලා දැවෙනවා කියලා සඳහන් වෙනවා. උන්වහන්සේ දැවිලා ඉවර වුණාට පස්සේ ලෝක ධාතුවෙන් සදහටම සම්මා සම්බුද්ධ ශාසනය අහෝසි වෙලා යනවා අන්තර්ධන වෙලා යනවා ඊට පස්සේ ආයි සම්මා සම්බුද්ධ ශාසනයක් නැති බව මේ අට කතාවේ පැහැදිලි කරනවා මොනනම් මේ කාරණා ටික බොහොම කෙටියෙන් සේපත් කළේ නමුත් අපි දැනගත යුතු අති සුවිශේෂී කාරණා ටිකක්. එහෙනම් තාම අධිගමය තාම අධිගමය ලැබෙන්නේ නැත්තේ නෑ. අද වෑයම් කරන පුජ්‍යලයාටත් අද පුළුවන් කියන සංඥාවෙන් උත්සාහ කළොත් සංසාරිපින් අවදි වෙලා එතෙන්ට එනවමයි මේ පුජ්‍යලයා. එහෙනම් මෙවක් පටන් එවන් උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා තවත් තබා ගන්න පුළුවන් මේ ශාසනය තුල. තව තවත් ප්‍රමාද වෙන්නේ නැතුව වහ වහා ශාසනය තුල ධර්මානුකූල ධර්ම ප්‍රතිපත්තියේ හැසිරීලා තමන් ප්‍රාර්ථනා කරන උතුම් නිවන සාක්ෂාත් කරගන්න මේ සිද්ධ කරගත්ත පුණ්‍ය ධර්මයත් එක්ක ඔබ සියලු දෙනාට ශක්තියක් ලැබේවා ධෛර්යයක් ලැබේවා වාසනාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද ධර්ම දේශනාවේ දායකත්වයේ මහනුවර කටුගස්තොට ගල්තුඹේවත්ත අංක 52 පදිංචි ජයසේන ගල්තුඹේවත්ත සොහයුරාහා කොහුවල මල්වත්ත පාර අංක 25න් B නිවසේ පදිංචි විශ්‍රාමික නියෝජ්‍ය විදුහල්පතිනි පීකේ පීරිස් සොහයුරිය ඇතුළු පිරිසයි දායකත්වයේ දරන්නේ. ඒ අයගේ උතුම් ප්‍රාර්ථනා කීපයක් තියෙනවා. මියගිය දෙමව්පියන්ට හා සහෝදර සහෝදරියන්ට පින් අනුමෝදන් කිරීම, සමරනායක මාමාට හා පද්මිනී නැන්දාට පින් අනුමෝදන් කිරීම, විජේරත්න මාමාට හා නැන්දාට පින් අනුමෝදන් කිරීම දුමින්දහා චානුක ප්‍රභාත් පුතණුවරුන්ට පින් අනුමෝදන් කිරීමත් ආදරණීය මෑණියන්ට ගුරු මෑණිවරුන්ට හා විදේශ විදේශත ඉෂාර විදාශ විදේශගත වෙන්නේ එහෙමද විදේශගත ඉෂාරා දියණියට හා තිලිනි පුතණුවන්ට ධර්මදේශනාව ශ්‍රවණේ ශ්‍රවණේ තිලින පුතණුවන්ට ධර්මදේශනාව ශ්‍රවණය කිරීමට පැමිණි නෑදෑ හිතවතුන්ට බෞද්ධයා නාලිකාවේ නිර්මාතෘ කුසල ධම්ම නාමිපාණන් වහන්සේට ගරු දේශකයන්න් වහන්සේට සෙත් ප්‍රාර්ථනා කරනවා ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ ලංකාවාසී ලෝකවාසී සියලුම දෙනාට ඊ타ම ඉක්මන් භවයකදී චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට වාසනා ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් පින් අනුමෝදන් කළ නිදන ප්‍රාප්තියටපත් වුණ ගුරු දෙමව්පියාදීන් ඇතුළු සියලුම දෙනාටමත් ආශිර්වාද කළ මෑණිවරුන් පියවරුන් දූ දරුවන් ඇතුළු සියලුම දෙනාටමත් සද්ධර්ම ශ්‍රවණය කළ දායකත්වයේ දරූ මේ පින්නතුන් හැම දෙනාටමත් ලංකාවාසී ලෝකවාසී සියලුම පින් සද්ධර්ම ශ්‍රවණය කළ නොකළ සියලුම දෙනාටමත් බෞද්ධ කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටමත් අපි රැස් කරගත්තා වූ උතුම් පුණ්‍ය සම්භාර ධර්මයන් අනුමෝදන් වේවා අපි සියලු දෙනාටම ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය අවබෝධයෙන් සැනසෙන්නේ මේ පුණ්‍ය ධර්මයන් ඒකාන්ත පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරමි. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පatti හෝතුචේ භවතු ලෝකෝච රාජා භවතු ධම්මිකෝ සාධු සාධු සාධු මිනුතුනි නිර්මල ධර්මයෙන් ඔබ අප සියලු දෙනාම සුවපත් කළ ගෞරවනීය දේශකයන්න් වහන්සේ වන පූජ්‍යපාද කෝරළයාගම සරණතිස්ස ස්වාමිපාදයන්න් වහන්සේ හට නිදුක් නිරෝගී සුව සම්පන්නිය චිරජීවනයේම සලසේවායි අප සැවොම සාදුනාදනංවා ප්‍රාර්ථනා කරමු සාධෝ සාධෝ සාධෝ ඒත් සමගින් බෞද්ධ රූපවාහිනී